භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ අතකෝචත්තාරෝ මහාරාජා මහාතියාච යක්ඛසේනාය මහාතියාච ගන්ධබ්බසේනාය මහාතියාච කුම්භණ්ඩ සේනාය මහාතියාච නාග සේනාය චතුද්දි සංරක්ඛං ඨපේत्वा චතුද්දි සංගුම්බං ඨපේत्वा චතුද්දිසං ඕවරණං ඨපෙත්වා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ගිජ්ජ කූටං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසිදින්සු තේපි කෝයක්ඛා තේ කාච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කාච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු අපේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමිත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ තුන්හි භූතා ඒක මන්තං නිසීදින්සු ඒක මන්තං නිසින්නෝ කෝ වෙස්සවනෝ මහරජා භගවන්තං ඒතදවෝච සන්තිහි භන්තේ උලාරායක්කා භගවතෝ අපසන්නා සන්තිහි භන්තේ උලාරායක්කා භගවතෝ පසන්නා සන්තිහි භන්තේ මජ්ජිමායක්කා භගවතෝ අපසන්නා සන්ති භන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ පසන්නා සන්ති භන්තේ නීචායක්ඛා භගවතෝ අපසන්නා සන්තිහි භන්තේ නීචායක්ඛා භගවතෝ පසන්නා යේ භුයේන කෝපන භන්තේ යක්ඛා අපසන්නායේව භගවතෝ තං කිස්ස හේතු භගවාහි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡ මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති යේ භුයේන කෝපන භන්තේ යක්ඛා අප්පටි විරතා යේව පානාති පාතා අපටි විරතා අදින්නාදානා අපටි විරතා කාමේසු මිච්ඡාචාරා අපටි විරතා මුසාවාදා අපටි විරතා සුරාමේරය මජ්ජපමාදට්ඨානා තේසං තං හෝති අප්පියං අමනාපං සන්තිහි භන්තේ භගවතෝ සාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ අප්පසද්ධානි අපනිගෝසානි විජනවාතානි මනුස්සරාහස්සෙයකානි පටිසල්ලාන සාරුප්පානි තත්හ සන්ති උලාරායක්කා නිවාසිනෝ යේ ඉමස්මින් භගවතෝ පාවචනේ අපසන්නා තේසං පසාදාය උග්ගන්හාතු භන්තේ භගවා ආටානාටියං රක්කං භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති අදිවාසේසි භගවාතුන්හි භාවේන අතකෝ වෙත්සවනෝ මහරාජා භගවතෝ අධිවාසනං විදිත්වා තායං වෙලායන් ඉමං ආටානාටියං රක්ඛං ආභාසී විපාසිස නමතු චක්කුමන්තස සිරීමතෝ සිකිසපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ විසබුස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනාපමද්දිනෝ කෝනාගමනස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කාස්ස පාස නමතු විපමුත්තාස සබ්බදී අංගීරසාසනමත්තු සාක්‍ය පුත්තාස සිරීමතෝ යෝ ඉමං ධම්මම දේසේසි සබ්බ දුක්ඛා පනුදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුං තේජනා අපිසුනා මහන්තාවිත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විද්‍යාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චුග්ගච්ඡ මානස්ස සංවරීපි නිරුජ්ජති යස චුග්ගතේ සුරියේ දිවසෝති පවුච්චති රහදෝපි තත් ගම්බීරෝ සමුද්දෝ සරිතෝදකෝ එවං නං තත් ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපුරිමාදිසා ඉතිනං ආචික්කති ජනෝ යං දිසං අභිපාලේති මහරාජායසස්සිසෝ ගන්ධබ්බානං ආධිපති දතරට්ඨෝ ඉති නාමසෝ ක්‍රමති නච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්කතෝ පුත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීතසාරදං නමෝතේ පුරිසාජ්ඥ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පවුච්ඡන්ති පිසුනා පිට්ඨිමං සිකා පානාති පාතිනෝ ලුද්දා චෝරානේකතිකා ජනා ඉතෝ සාදක්ඛිනාදිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිපාලේති මහරාජා යසස්සිසෝ කුම්භාණ්ඩානං ආධිපති විරුල්හෝ ඉතිනාමසෝ රමති නච්ච ගීතේහි කුම්භාණ්ඩේහි පුරක්කතෝ පුතා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්ද නාමා මහබලා ते चापि बुद्धं दिस्वान् बुद्धं आदिच्च बन्धुनां दूरतोव नमसन्ति महान्तं वीतसारदं नमो ते पुरिसाजन्य नमो ते पुरिसुत्तम කුසලේන සමෙක්කසි අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අබින්හසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත් චොග්ගච්ඡති සූරියෝ ආදිචෝ මණ්ඩලි මහා යස්ස චොග්ගච්ඡ මානස්ස දිවසෝපි නිරුජ්ජති යස්ස චොග්ගතේ සූරියේ සංවරීති පවුච්චති රහදෝපි තත්ථ ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ ඒවන්නං තත්ථ ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝසා පච්චිමාදිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිපාලේති මහරාජායසස්සිසෝ නාගානං ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ සමති නච්ච ගීතේහි නාගෙහි පුරක්හතෝ පුතාපි තස්ස බහවෝ ඒක නාමාතිමේ සුතං අසීතිං දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්ඛසී අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අභින්හසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර කුරුරම්මා මහානේරු සුදස්සනෝ මනුසා තත් ජායන්ති අමමා අපරිග්ගහ නතේ බීජං පවපන්ති නපිනියන්ති නංගලා අකට්ඨ පාකිමං සාලින් පරිබුඤ්ජන්ති මානුසා අකනං අතු සංසුද්ධං සුගන්ධං තණ්ඩුලප්පලං තුන්ඩි කීරේ පචිත්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගාවින් ඒක කුරං කත්වා අනුයන්ති දිසෝ දිසං පසුං ඒක කුරං කත්වා අනුයන්ති දිසෝ දිසං ඉති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං පුරිස වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං තේ යානේ අභිරුහිත්වා සබ්බාදිසා අනුපරියන්ති පචාරා තස්ස රාජිනෝ හත්තියානං අසයානං දිබ්බං ඥානං උපාට්ඨිතං පාසාදාසි විකාචේව මහරජස්ස යසස්සිනෝ තස්සච නගරා අවු අන්තලික්කේ සුමාපිතා ආටානාට කුසිනාට පරකුසිනාට නාටපුරියා පරකුසිතනාට උත්තරේන කපිවන්තෝ ජනෝග මපරේනච නවනවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දානාම රාජධානී කුවේරස්ස කෝපනමාරිස මහාරාජස්ස විසානානාම රාජධානී තස්මා කුවේරෝ මහරාජා වෙසවනෝති පවුච්චති පච්චේ සන්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝ තලා ඕජසී තේජසී තතෝජසී සූරෝ රාජා අරිට්ටෝ නේමී කහදෝපි තත්ත දරණී නාම යතෝ මේඝා පවස්සන්ති වස්සායතෝ පතායන්ති සභාපි තත්ත භගලවති නාම යත්ථ යක්ඛා පයුරුපාසන්ති තත්ත නිච්ච පලාරුක්කා නානාදිජ ගනායුතා මයුර කොංචාබිරුදා කෝකිලාබිහි වග්ගුහි ජීවන් ජීවක සද්දෙත්ත අතෝ ඔට්ටවචිත්තකා කුකුත්තකා කුලීරකා වනේ පොකර සාතකා සුකසාලික සද්දෙත්ත දණ්ඩමානව කානිච සෝභති සබ්බ කාලං සාකුවේර නලිනී සදා ඉතෝසා උත්තරාදිසා ඉතිනං ආචික්ඛති ජනෝ යංදිසං අභිපාලේති මහාරාජායසත්සිසෝ යක්හානං ආධිපති කුවේරෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි යක්කේහි පුරක්කතෝ පුත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතිං දස ඒකෝච ඉන්ද නාමා මහබලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්හසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති අයංකෝ සාමාරිස ආටානාටියාරක්කා භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං බුද්ධියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති යස්ස කස්ස චිමාරිස භික්ඛු සවා භික්ඛුනියාවා උපාසකස්සවා උපාසිකායවා අයං ආටානාතියාරක්ඛා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා තත්තේ අමනුත්සෝ යක්කෝවා යක්හිනීවා යක්හ පෝතකෝවා යක්හ පෝතිකාවා යක්හ මහාමත්තෝවා යක්හ පාරිසජ්ජෝවා යක්හ පචාරෝවා ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා ගන්ධබ්බ මහාමත්තෝවා ගන්ධබ්බ පාරිසජ්ජෝවා ගන්ධබ්බ පචාරෝවා කුම්භණ්ඩෝවා කුම්භණ්ඩීවා කුම්භාණ්ඩ පෝතකෝවා කුම්භාණ්ඩ පෝතිකාවා කුම්භාණ්ඩ මහාමත්තෝවා කුම්භාණ්ඩ පාරිසජ්ජෝවා කුම්භාණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාගපෝතකෝවා නාගපෝතිකාවා නාගමහාමත්තෝ වා නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා පදුට්ට චිත්තෝ ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය ඨිතං වා උපතිඨෙය්‍ය නිසින්නං වා උපනිසීදෙය්‍ය නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය නමේ සෝමාරිස අමනුස්සෝ ලබෙය්‍ය ගාමේසු වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නමේ සෝමාරිස අමනුස්සෝ ලබෙය්‍ය ආලක මහන්දාය රාජධානියා වත්තුං වාවාසංවා නමේ සෝමාරිස අමනුසෝ ලබෙය්‍ය යක්ඛානං සමිතින් ගන්තුං අපිසුනං මාරිස අමනුස්සා අනවයිහම්පිනං කරෙයියුං අවිවයිහං අපිස්සුනං මාරිස අමනුස්සා අත්තාහිපි පරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයියුං අපිස්සුනං මාරිස අමනුස්සා ත්‍රිත්තම්පි පත්තං සීසේ නිකුජ්ජෙයියුං අපිසුනං මාරිස අමනුස්සා සත්තධාපිස මුද්දං පාලෙයියුං සන්තිහි මාරිස අමනුසා චණ්ඩාරුද්ධා රභසා තේනේව මහරජානං ආදියන්ති නමහරජානං පුරිසකානං ආදියන්ති නමහරජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝ තේ මාරිස අමනුස්සා මහරාජානං අවරුද්ධානාම උච්චන්ති සෙය්‍යතාපි මාරිස රඤ්ඤෝ මාගධස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගධස්ස ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝ තේ මාරිස මහාචෝරා සංඥෝ මාගදස්ස අවරුද්ධා නාම උච්ඡන්ති ඒව මේව කෝමාරිස සම්ති අමනුස්සා චණ්ඩාරුද්ධා රබසා තේනේව මහරජානං ආදියන්ති නමාරාජානං පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝතේ මාරිස අමනුස්සා මහාරාජානං අවරුද්ධානාම උච්චන්ති යෝහි කෝචි මාරිස අමනුස්සෝ යක්කෝවා යක්හිනීවා යක්ක පෝතකෝවා යක්ක පෝතිකාවා යක්ඛ මහාමත්තෝ වා යක්ඛ පාරිසාජ්ජෝ වා යක්ඛ පචාරෝ වා ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා ගන්ධබ්බ පොතකෝ වා ගන්ධබ්බ පොතිකා වා ගන්ධබ්බ මහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසාජ්ජෝ වා ගන්ධබ්බ පචාරෝවා කුම්භාණ්ඩෝවා කුම්භාණ්ඩීවා කුම්භාණ්ඩ පෝතකෝවා කුම්භාණ්ඩ පෝතිකාවා කුම්භාණ්ඩ මහාමත්තෝවා කුම්භාණ්ඩ පාරිසජ්ජෝවා කුම්භාණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාගපෝතකෝවා නාගපෝතිකාවා නාගමහාමත්තෝවා නාගපාරිසජ්ජෝවා නාගපචාරෝවා පදුට්ට චිත්තෝ භික්කුන් වා භික්කුණින් වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය ඨිතං වා උපතිට්ඨෙය්‍ය නිසින්නං වා උපනිසීදෙය්‍ය නිපන්නං වා උපනිපාජ්ජෙය්‍ය ඉමේ සංයක්ඛානං මහයක්ඛානං සේනාපතිනං මහසේනාපතිනං උජ්ජාපේතබ්බං වික්ඛන්දිතබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හෙට්ඨේති අයං යක්ඛෝ විහෙට්ඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචති තී කතමේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං ඉන්දෝ සෝමෝ වරුණෝච බාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලි චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝච විස්සාමිතෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේදෝච හිරිනෙතිච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මනිමානී චරෝදීගෝ අතෝසේරිසකෝ සහ ඉමේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං උජ්ජාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හෙට්ඨේති අයං යක්ඛෝ විහෙට්ඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචති තී අයංකෝ සාමාරිස ආටානාටියාරක්කා භික්කුණං භික්කුණීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති හන්දච දානිමයං මාරිස ගච්ඡාම බහුකිච්ඡා මයං බහුකරණීයාති යස්ස දානි තුම්හේ මහරජානෝ කාලං මඤ්ඤතාති අතකෝ චත්තාරෝ මහරජා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තර ධායින්සු තේපි කෝ යක්ඛා උට්ඨායාසනා අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තරධායිංසු අපේ කච්චේ භගවතා සද්ධින් සම්මෝදිංසු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා තත්තේවන්තරධායිංසු අපේ කච්චේ යේන භගවාතේ නංජලින් පනාමිත්වා තත්තේවන්තරධායින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවිත්වා තත්තේවන්තරධායින්සු අපේ කච්චේ තුන්හි භූතා තත්තේවන්තරධායින් සූතිී අතකෝ භගවාතස්සාරත්තියා අච්චයේන භික්ඛු ආමන්තේසි ඉමං භික්ඛවේ රත්තිං චත්තාරෝ මහරජා මාතියාච යක්ඛසේනාය මාතියාච ගන්ධබ්බසේනාය මාතියාච කුම්භණ්ඩසේනාය මාතියාච නාගසේනාය චතුද්දි සංරක්ඛං ඨපෙත්වා චතුද්දි සංගුම්බං ඨපෙත්වා චතුද්දිසං ඕවරණං ඨපෙත්වා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවල කප්පං ගිජ්ජ කූටං ඕභාසෙත්වා යේනහං තේනුපසංකමින්සු උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු තේපිකෝ භික්ඛවේ යක්ඛා අපේ කච්චේ මං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු අපේ කච්චේ මම සද්දිං සම්මෝදිංසු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසිදිංසු අප අපේ කච්චේයේනහං තේනංජලින් පනාමෙත්වා ඒක මන්තං නිසිදිංසු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒක මන්තං නිසිදිංසු අපේ කච්චේ තුන්නි භූතා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නෝ කෝ භික්ඛවේ වෙස්සවනෝ මහරජා මං ඊතදවෝච සන්තිහි භන්තේ උලාරායක්ඛා භගවතෝ අප්පසන්නා සන්ති බන්තේ උලාරායක්ඛා භගවතෝ පසන්නා සන්තිහි භන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ අපසන්නා සන්තිහි භන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ පසන්නා සන්තිහි බන්තේ නීචායක්කා භගවතෝ අපසන්නා සන්තිහි බන්තේ නීචායක්කා භගවතෝ පසන්නා යේ බුයේන කෝපන බන්තේ යක්කා අපසන්නා යේව භගවතෝ තංකිස්ස හේතු භගවාහි භන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති ये भुयेन कोपन भन्ते यक्का अपटिविरता एव पानाति पाता अपटिविरता अदिन्नादाना අපටිවිරතා කාමේසු මිච්ඡාචාරා අපටිවිරතා මුසාවාදා අප්පටිවිරතා සුරාමේරය මජ්ජ පමාදට්ටානා තේසංතං හෝති අප්පියං අමනාපං සන්තිහි බන්තේ භගවතෝ සාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප සද්දානි අපනිගෝසානි විජනවාතානි මනුස්සරාහස්සෙයකානි පටිසල්ලාන සාරුපානී තත්ත සන්ති උලාරායක්කා නිවාසිනෝ යේනිමස්මින් භගවතෝ පාවචනේ අපසන්නා තේසං පසාදාය උග්ගන්නාතු බන්තේ භගවා ආටානාටියං රක්කං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති අදිවාසේසිං කෝ අහං භික්ඛවේ තුන්හි භාවේන අතකෝ භික්ඛවේ වෙස්සවනෝ මහරජා මං අදිවාසනං විදිත්වා තායන් වෙලායන් ඉමං ආටානාටියන් රක්කං අභාසි විපස්සිස නමතු චක්හුමන්තස්ස සිරීමතෝ සිකිසපී නමත්තු සබ්බ භූතානුකම්පිනෝ විසබුස නමතු නාතකස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනාපමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්ස පස්ස නමත්තු විපමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමත්තු साख्यपुत्तास श्रीमतो यो इमं धम्मदेशेसि सब्दुःखापनोदनं ये चापि निभूता लोके यथा भूतं विपात्सिसुं ते जना अपि सुना මහන්තාවීත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං යතෝ උග්ගච්ඡති සූරියෝ ආදිච්චෝ මණ්ඩලි මහා යස්ස චුග්ගච්ඡ මානස්ස සංවරීපි නිරුජ්ජති යස්ස චුග්ගතේ සූරියේ දිවසෝති පවුච්චති රහදෝපි තත් ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ ඒවන්නං තත්හජානන්ති සමුද්දෝ සරිතෝදකෝ හිතෝසාපුරිමාදිසා ඉතිනං ආචික්හති ජනෝ යංදිසං අභිපාලේති මහාරාජායසස්සිසෝ ගන්ධබානං ආධිපති දතරට්ඨෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්ඛතෝ පුත්තා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්ද නාමා මහබලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීතසාරදං නමෝතේ පුරිසාජ්ඥ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුසාපිතං වන්දන්ති සුතං නේතං අභින්නසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පවුච්ඡන්ති පිසුනා පිටිමංසිකා පානාති පාතිනෝ ලුද්දා චෝරානේකතිකා ජනා ඉතෝ සාදක්ඛිනා දිසා ඉතිනං ආචික්ඛති ජනෝ යංදිසං අභිපාලේති මාරාජායසස්සිසෝ කුම්බාණ්ඩානං ආධිපති විරුල්හෝ ඉති නාමසෝ ක්‍රමතිනච්ච ගීතේහි කුම්බාණ්ඩේහි පුරක්කතෝ පුතාපි තස්ස බහවෝ ඒකනාමාති මේ සුතං අසීතිං දස ඒකෝච ඉන්දනාමා මහබලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීත සාරදං නමෝතේ පුරිසාජ්ඥ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්හසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත චොග්ගච්ඡති සූරියෝ ආදිචෝ මණ්ඩලී මහා යස චොග්ගච්ඡ මානස්සේ දිවසෝපි නිරුජ්ජති යස්ස චොග්ගතේ සූරියේ සංවරීති පවුච්චති රාදෝපි තත් ගම්බීරෝ සමුද්දෝ සරිතෝදකෝ ඒවන්නං තත් ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපච්චිමාදිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිපාලේති මහරාජායසාසිසෝ නාගානං ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි නාගේහි පුරක්කතෝ පුතාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කුසලේන සමික්කසි අමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර කුරුරම්මා මහානේරු සුදස්සනෝ මනුසා තත් ජායන්ති අමමා අපරිග්ගහ නතේ බීජං පවපන්ති නපිනියන්ති නංගලා අකහට්ට පාකිමං සාලින් පරිබුජ්ජන්ති මානුසා අකනං අතුසං සුද්ධං සුගන්ධං තණ්ඩුලප්පලං තුණ්ඩිකීරේ පචිත්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගාවින් ඒක කුරං කත්වා අනුයන්ති දිසෝ දිසං පසුන් ඒක කුරං කත්වා අනුයන්ති දිසෝ දිසං ඉති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං පුරිසවාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං තේයානේ අභිරූහිත්වා සබ්බාදිසා අනුපරියන්ති පචාරා තස්ස රාජිනෝ හත්තියානං අස්සයානං දිබ්බං යානං උපට්ඨිතං පාසාදාසිවිකාචේව මහරාජස්ස යසක්සිනෝ තස්සච නගරා අහු අන්තලික්කේ සුමා පිතා ආටා නාටා කුසිනාටා පරකුසිනාටා නාට පුරියා පරකුසිත නාටා උත්තරේන කපිවන්තෝ ජනෝග මපරේනච නව නවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දානාම රාජධානී කුවේරස්ස කෝපනමාරිස මහරාජස්ස විසානානාම රාජධානී තස්මා කුවේරෝ මහරාජා වෙසවනෝති පවුච්චති පච්චේ සන්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝතලා ඕජසී තේජසී තතෝජසී සූරෝ රාජා අරිටෝනේමි රාදෝපි තත්ත ධරණී නාම යතෝ මේඝා පවස්සන්ති වස්සායතෝ පතායන්ති සභාපි තත්ත භගලවතී නාම යත යක්ඛා පයුරුපාසන්ති තත්තනිච්ච පලාරුක්කා නානාදිජගනායුතා මයුර කොංචාභීරුදා කෝකිලාභීහි වක්ගුබි ජීවන්ජීවක සද්දේත අතෝ ඔට්ටව චිත්තකා කුකුත්තකා කුලීරකා වනේ පොක්කර සාතකා සූකසාලික සද්දෙත්ත දණ්ඩමානව කානිච සෝභති සබකාලං සාකුවේර නලිනී සදා ඉතෝසා උත්තරාදිසා ඉතිනං ආචික්හති ජනෝ යංදිසං අභිපාලේති මහරාජාය සාසිසෝ යක්ඛානං ආධිපති කුේරෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි යක්කේහි පුරක්කතෝ පුත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීත සාරදං නමෝතේ පුරිසාජ්ඥ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අභින්නසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති අයං කෝ සාමාරිස ආටානාටියාරක්ඛා භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං බුද්ධියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති යස්ස කස්සචිමාරිස භික්කුත්සවා භික්කුණීයාවා උපාසකස්සවා උපාසිකායවා අයං ආටානාටියාරක්කා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා තංචේ අමනුස්සෝ යක්කෝ වායක්හිනී වායක්ක පෝතකෝ වායක්ක පෝතිකාවා යක මහාමත්තෝවා යක පාරිසජ්ජෝවා යක පචාරෝවා ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා ගන්ධබ්බ මහාමත්තෝවා ගන්ධබ්බ පාරිසජ්ජෝවා ගන්ධබ්බ පචාරෝවා කුම්භාණ්ඩෝවා කුම්භාණ්ඩීවා කුම්භාණ්ඩ පෝතකෝවා කුම්භාණ්ඩ පෝතිකාවා කුම්භාණ්ඩ මහාමත්තෝවා කුම්භාණ්ඩ පාරිසජ්ජෝවා කුම්භාණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාගපෝතකෝවා නාගපෝතිකාවා නාගමහාමත්තෝ වා නාගපාරිසජ්ජෝ වා නාගපචාරෝ වා පදුට්ඨ චිත්තෝ ගච්ඡන්තං වා අනුගච්ඡේය තිතං වා උපතිත්තේය නිසින්නං වා උපනිසීදේය නිපන්නං වා උපනිපාජ්ජය නමේ සෝමාරිස අමනුසෝ ලබෙය්‍ය ගාමේසු වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නමේ සෝමාරිස අමනුසෝ ලබෙය්‍ය ආලක මන්දාය නාම රාජධානියා වත්හුං වාවාසංවා නමේ සෝමාරිස අමනුසෝ ලබෙය්‍ය යක්කානං සමිතින් ගන්තුං අපිසුනං මාරිස අමනුස්සා අනවයි හම්පිනං කරෙය්‍යුං අවිවයිහං අපිස්සුනං මාරිස අමනුස්සා අත්තාහිපි පරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයියුන් අපිස්සුනං මාරිස අමනුස්සා රිත්තම්පි පත්තං සීසේනික්කුජ්ජෙයියුන් අපිස්සුනං මාරිස අමනුස්සා සත්තධාපිස මුද්ධං පාලෙයුම් සන්තිමාරිස අමනුස්සා චණ්ඩාරුද්ධා ප්‍රභසාතේනේව මහරාජානං ආදියන්ති නමහරාජානං පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝතේ මාරිත අමනුස්සා මහාරාජානං අවරුද්ධානාම වුච්චන්ති සෙය්‍යතාපි මාරිස රඤ්ඥෝ මාගදස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගදස්ස ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති તે કહો તે મારી છે મહાચોરા રણ્યો માગદાસ અવરુદ્ધાનામ ઉચ્ચંતી એવમેવ કો મારી છે શાંતિ અમનુષા චණ්ඩාරුද්ධා රබසා තේනේව මහරාජානං ආදියන්ති නමරාජානං පුරිසකානං ආදියන්ති නමරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති ते को ते मारिस अमनुस्सा महाराजानम् अवरुद्धा नाम उच्चन्ति यो हि कोचि मारिस अमनुस्सो यक्को वा यक्षिणी वा यक् पोतको वा यक् पोतिका वा යක්ක මහාමත්තෝවා යක්ක පාරිසජ්ජෝවා යක්ක පචාරෝවා ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා ගන්ධබ්බ මහාමතෝවා ගන්ධබ්බ පාරිසජ්ජෝවා ගන්ධබ්බ පචාරෝවා කුම්භණ්ඩෝවා කුම්භණ්ඩීවා කුම්භාණ්ඩ පෝතකෝවා කුම්භාණ්ඩ පෝතිකාවා කුම්භාණ්ඩ මහාමතෝවා කුම්භාණ්ඩ පාරිසජ්ජෝවා කුම්භාණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාග පෝතකෝවා නාග පෝතිකාවා නාගමහාමත්තෝවා නාගපාරිසජ්ජෝවා නාගපචාරෝවා පදුට්ඨ චිත්තෝ භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය තිතං වා උපතිත්තේය නිසින්නං වා උපනිසීදෙය්‍ය නිපන්නං වා උපනිපාජ්ජෙය්‍ය ඉමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනං මහාසේනාපතිනං උජ්ජාපේතබ්බං වික්ඛන්දිතබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හෙට්ඨේති අයං යක්ඛෝ විහෙට්ඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්කෝ නමුංචතිති කතමේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං ඉන්දෝසෝමෝ වරුණෝච බාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලි චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ සාතා ගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සිවකෝ මුචලින්දෝච වෙසාමිතෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේදෝච හිරිනෙත්තිච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දදිමුකෝ මනිමානි චරෝදීගෝ අතෝ සේරිසකෝ සහ ඉමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනං මහාසේනාපතිනං උජ්ජාපේතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හෙට්ටේති අයං යක්ඛෝ විහෙට්ටේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචති තී අයංකෝසා මාරිස ආටානාටියාරක්කා භික්කූනං භික්කුණීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති හන්දච දානිමයං මාරිස ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යස්ස දානි තුම්හේ මහරජානෝ කාලං මඤ්ඤතාති අතකෝ භික්ඛවේ චත්තාරෝ මහරජා උට්ඨායාසන මං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තරදායින්සු තේපි කෝ භික්ඛවේ යක්ඛා උට්ඨායාසන මං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තරදායින්සු අපේ කච්චේ මම සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා තත්තේවන්තරධායින්සු අපේ කච්චේයේනහං තේනංජලින් පනාමෙත්වා තත්තේවන්තරධායිංසු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා තත්තේවන්තරධායිංසු අපේ කච්චේ තුන්හි භූතා තත්තේවන්තරධායිංසුතිී උග්ගන්නාත භික්ඛවේ ආටානාටියං රක්ඛං පරියාපුනාත භික්ඛවේ ආටානාටියං රක්ඛං දාරේත භික්ඛවේ ආටානාටියං රක්ඛං අත්ථ සංහිතාය භික්ඛවේ ආටානාටියා රක්ඛා භික්කූනං භික්කුණීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසුවිහාරායාති ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති නක්කාතයක භූතානං පාපග්ගානිවාරණා පරිත්තාසානුභාවේන හන්තු තේසං උපද්දවේ නක්කාතයක භූතානං පාපග්ගානිවාරණා පරිත්තාසානුභාවේන හන්තු තේසං උපද්දවේ නක්ඛතයක් භූතානං පාපග්ගහ නිවාරණ පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ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 සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු